بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين عاقبة للمتقين ولا عدوان إلا على الظالمين اللهم صل وسلم وبارك على عبدك وحبيبك محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد والسلام عليكم ورحمة الله وبركاته كريغ أقوم من بعد كافواني لا إله إلا الله كشاروتك أبيغتو أديك كريغ توحيدك باتك أبيغتو ما هذا كافواني ඉස්ලාම් දීනුග ආගමනක මච්ච ලාසිම් වෙගෙන් වණි ඒ කලිමාගේ මුරිහා මානේ එම්මෙ හේගොතක ඊමාම් වෙ එක් මච්ච අමල් කුරු කොම්මෙන් තෞහීදුගේ වකි වකි බෑත ඒකේ දලීල් තක අයකෝ මීහක නේගුම් කමුගා වී නමස් එමීහකී අල්ලාහ් එක්කවන්තකම් කබූල් කො ඒකම චාමල් කො ශිරකෝ ගෙම්මේ අමරතකු එක්කිබාවා මීහක කමුගා වාන මේ මීහකී ඉස්සේ දෙන්නේවි තෞහීදුගේ බෑත ෆුරියම කොෆාවා අදි ලා ඉලාහ ඉල්ලල්ලාහුගේ ෂරතුත ෆුරියම කොෆා මීහක කමුගා බෙලෙවෙන් අගොම දන්නවා චිකි ෆාරගේ මීහකක් ඒගොම් කොම්මෙන් ලාසිමෙන් නූනේ කොබාකම ලා ඉලාහ ඉල්ලල්ලාහගේ ෂරූත අදදු කර ඒකේ දේ තිනෙන් අතර ෆයින් එගොත එයි එහෙන් කොම්මෙන් අදදු කරන්නේ ගුණස් අදි තවහීදුක වකි වකි බෑ බෑත වකි වකින් දලීලතක අයකෝ මීයක නේගොක්කම ගවිනමස් ඒ බෑතව ගහිමනේ මේ අමානතක ඒ ෂරූත මීහාගේ අමලා බවුන් ෆොරිහමවා කොමන්නේ ගමානේ කේනේකි මුවහීදක තවහීදුක අහුලුවරේක එන්නම සිල්මෝරෙන් ඒ තෆ්සීල් කුරබ්බා ෆෝනේ එකංකම් ෆොරිහම කුරමට්ටකා ඉල්මුගේ උසූලුම් අදි එකම් ෆොරිහම කුරමට්ටක කොම්මෙන් ලාසිම කො එගෙන්ජේ එකංකම් මිස්තකුන්න බයන් කො දිනුමට්ටක අදි එගෙතරෙන් බය එකංකම ඉන්කාර කුර්මා baykan kama amal kurma amal kurun duko la mihunga hukumta tafatu ken dati ekan ekan ka ilmurin bayan ko debaf الإمام الطحاوي رحمه الله ده بدال فمني ولا شيء مثله එකලාගේ එෆද එෆස් ෆරාත නොවේ මේ කොම්මස්වරගේ වාහකෙන් අලගුණ මෙයා බේකතු වාහ දක්කාෆනි මුකද්දිමාග من شرح عقيدة الفوني اتفق أهل السنة على أن الله ليس كمثله شيء في ذاته ولا في صفاته ولا في أفعاله سنة جماعة والسنة جماعة اتفاق وفاوي ابتس فاوي أن الله ليس كمثله شيء هم كشور الله سبحانه وتعالى افد افس فراتك نواكما لا في ذاته اكلام ذات فلا افد هم فراتك بس نواكمك ولا في صفاته يتكلامه سيفولتك افد سيفولتك لبفاوا اهم صفدك لبفاوا اهم ابس فرات النواكم ولا في افعاله يتكلامه قربا هنگوا امها كنتتك غاس افد اهم فرات النواكم ایک معنی کہ ابس حیثیتکم اللہ سبحانہ و تعالی کے سیفولک اکلامه افد وگم وا ابس فرات نوئ ෆරාතෙක් නුවේ أقوم كل ما إشارة كوري مي جملة كده شوم باي ميهم الله سبحانه وتعالى كلام ذات فلا سيبا كربا فا باي سيبا فلا تك إنكار كوريه أي سيبا فلا تك كلام ذات فلا ثابت وا كم بنفيكم غوانما එකලාගේ මඛලූකුන්න එක්වවාකම බය මෙහුන් කබූල් කො බය සිෆතක ඉන්කාර කුරි මිසාලක අස්සා වඩිගතුමායි බල්ලවා වඩිගතු බය සිෆතක එබාම ඉන්කාර කුරි එයි එගොත පුණෙෆිකම ගවානම එකලාගේ මහලෝකුන්න එකලාගේ එක්ගේ වාතියේ අදි අනෙබ්බේකෝ මි බාබු ගහද්දුෆානාලා ගොස් ඉන්සානුන්නා අදි එහෙනිය මහලෝකාතුන්නා අල්ලාහ් සුබ්හානහු වතාලා එෆ්ෆද කුරි සිෆතවගස් ඒක වත්තරුගස් සුන ජමාතු අකීදාග ආසම වනේ කේතු කුර්ආන් අල්ලාහ් සුබ්හානහු වතාලා බයන් කරවා ෆදයින් ලයිස කමිස්ලිහි ෂයිඋන් ekalaange effada evves farate nuwe ei siyefuluk kamugavis adi zaat fuluga kamabes adi ekalaange ingawa kamek fi'lek amal fulek kamugavi names ميجن ميوتي الرد على المشبهة الرد على المشبهة والممثلة الله سبحانه وتعالى سيفلت اكلام مخلوقنا اگ قرا ميهنا اسيفلت کا مثال جي ميهنا رد کے مت ليس كمثله شيء اكلام کے افد ابس فرات نوئے ہم یہ کو دین اللہ سبحانہ و تعالی کلام ذات فلا صفہ فلا ثابت کروا وہی قربانی وہ هو السمیع البصیر එකලාංගයි අස්සවා අදි බල්ලවා වඩ ගන්නවා ඉලාහ අස්සවා අදි බල්ලවා වඩ ගන්නවා ඉලාහ එමෙ මේ ආයේ මේ සුන්න ජමාතු අකීදාක සිෆාතුක බාබුක මෑගඩු උසූලේ ගොතන් ඒක මච්ච බරෝසාවේ ආයේ එයි අල්ලාහ් සුබ්හානහු වතාලා ඉබ නෆී කුරබ්බා එකලාංග ذات ෆලක් තම්සීල් එෆදවු තෂ්බීහු ekalaange effada evves haysiyata effada wal nafi kur ahaluga jehigen allah subhanahu wa taala eba sabit kurwa ekalaange zaat fulak assa wadigatuma balla wadigatu as-sami' al-basir eh mi ayatu mi engeni sifata nafi kuri mi hunna raddekai ei ekalaange zaat fulak ekan sabit kurafati emiken al-mu'attila mu'attila manake ei mazhab firqaik allah taala sifulata ka inkar kurimi නෆී කුරිමියුන් එයි එක්ගෙ වේදානේ ගුණෙපා නෆී කුරිමියුන් මෙකෙන මුඅත්තිලා එමිහුන රද්දෙන් ඒ කුර්ආන් එක සාබිත කරවවාති එමිහුස් කබූල් කර කුර්ආන් උගා ඒ වාහ කෑස් වෙගෙන මෙසේක එයි හගීගේ මානේ නුන්ක මෙහුම් පුරණ එක් මානේ කෙමස් හගීගතෙන් නැගිච්චි හගීගේ මානේ ගෙනුම් එමින් ඊමම් වණික් එබිම එක්ගෙ වුමා වත්තර වුමා ඒ වෙබ්බයන් කුරුන් අල්ලාහ් තාලා කලංග සාත් ෆ්ලෝ නෆී කුර බාබා සිබබුල් සාබිත කරෙම මේගෙනී ඒකලාගේ අස්සවා වඩික නවාක අදි බල්ලවා වඩික නවාක එහෙන්නමස් අස්සවා වඩිකතුමා බල්ලවා වඩිකතුමා මින් එබ්බෙ සිෆේග්ග එබ්බෙ සිවපුලෙග්ග ඒකලාගේ මහලුගුණ එබ්බෙ සයිසියතකුම් වත්තර වෙගෙනවක් සිවපුලු ඉස්පාත් කුර එහෙන්නමස් තෂ්බීහ් කුරුමා ඒක එෆියත් බයන් කුරු වත්තර බයන් කුරු එයි නෆී කුරීපා වච්චි එහෙම සුන්න ජමාතුගේ මෑගන අකීදායන් කි මේ උසූලු මච්ච බිනාක අකීදායන් එයි අල්ලාහ් සුබ්හානහු වතාලා ඒකලාගේ ෆොතුග අදි මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒකලේක ෆානුක සුන්නතුක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මච්ච සාබිත් කරවා ෆවා ඒකලාංග සිවපුලත මි ඔස් අස්තුක මච්චන් ඊමාම් වූ ඒයේගේ හගීගේ මානාග නෆී කරු මෙන්නේති වත්තර බයන් කරු මෙන්නේති මේ එබ්බෙ සෙච්චක එක්ක කියු මෙන්නේති මාන බදල කරු මෙන්නේති ඒක හගීගේ මානාග ඒ ආස්සේ ගොත අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ذات فلا لائق وگم وافد گوتک ඒක හගීගේ මානාගේ ඊමාමුගේ සුන්න ජමාතුගේ අකීදා එයා බෙහෙගතුන් ඉතුරු වත්තර තවගේ වාහකතක දෙක්කු මෙන්නේති ඒ දෙකොළුම් වෙස් වාහක දෙක්කි මෙහෙම වතී දෙපරාතුම් වෙස් ගොස් මගුෆරදි සුන්න ජමාත අකීදා කි මේදු මිනුගේ අකීදා ඒක මච්ච කීතු කුර්ආනා සුන්නතුන් දලීල් ලිබේ අකීදා මේ මුවත්තිලාගේ වාහක බයන් කරවා මෙතන මේ ශරාග විදාලා ෆබනි ෆමන් ජഅල සිෆාතිල් ඛාලිකි මිස්ල සිෆාතිල් මඛ්ලූක් خالق وانت فراتوගේ සිවෆුලතක් مخلوقුගේ සිවතක එග්ග කුරමීහු فہو المشبہ اے تشبیہ කුරමීන মানে එග්ග කුරමීහුන්නකි ඒ එග්ග කුරමීහුන්නේ ومن جعل صفات المخلوقات صفات المخلوق مخلوقුගේ تک مثل صفات الخالق خالق وانت اللهගේ اگ සිවෆුලතක එග්ග කුරමීහු اي نصارى فدفد بیک mer dekol moti ebbe allah se pulu taka makhluq nagge kore ane be makhluq nisib allah nagge ei nasara en isa alayhi salam ei allah subhanahu wa taala ge darikalekam qabul kula ilahu antakam ge sifata makhluq ka nisbek kore e sifata makhluq ga waqa me hum qabul kuro em defaratu me sewati magun kahala fa allah subhanahu wa taala دبافا كي القرآن جه مي همانا أصول نتالف كي القرآن الله سبحانه وتعالى كلام ذات فلا ثابت كروا بيت بار شفر تك بيان كروا فه إيجوتون يخرج الحي من الميت كلام جي معروف آوا تكتين معروف ديرون نيرو برسكلان ديرون نبي رسكلان جي أدي باي سبب تك ಬೇರ್ಫುರುನ್ ಲಫ್ಸುಗ ಎಕಲಾಂಗೆ ಮಖ್ಲೂಗುನ್ನ ಮಮಿ ಲಫ್ಸುಗ ಎಬುರಿ ಬಫಾರ್ ಎಗ್ಗೆ ಕುರೆಫೆನ್ ಮಸೆಗೆ ಮಾನಾಗ ತಫಾತ್ ಮಿಸಾಲಕ ಸಮೀ ಅಡುವೆಹುಂ නොත අලීම් අල්ලාහ් නිස්බෙකුලාර දෙනෝඩිගතු අලක නිස්බෙකුලාර එයි කමෙන් එඟුම් ඒ ඉබාරාතු මේක චේහෙ නමෙසෙයි මානා ගොතුන් දෙච්චේ ඒ තස්බීහ් දෙපර ලිබ්දෆ්සු එක්ගෙපිකම ගාවිනමස් එවනි අල්ලාහ් සුබ්හාන ව තාලා එකන් තෆාත් කරවා මිසාලක බලා الله سبحانه وتعالى أي العليم إنما وبشروه بغلام عليم وبشروه بغلام عليم وفارق ما خبر دبي علم اللي بيجمع با داريا كل بينك مهم بيجمعنا كي عليم متاعك مخلوق نسبة كرارك عليم الله نسبة كرما تفاتوا الله نسبة كرما تفاتوا أي مخلوق نسبة كرار مخلوق أنتكم قصيبة هنا الله نسبة كرار إصيبتكم إكباوان هم مهم بالمؤمنين رؤوف الرحيم في القرآن قال الله سبحانه وتعالى كلام نبي صلى الله عليه وسلم رهوني بالمؤمنين رؤوف الرحيم إيمان أهل ورنا رؤوف وقاتري رحيم رحم قرى بفلقوت الرؤوف الرحيم أيهم الله تعالى السفر دي كلام سيف قرى سيف دين مس ميتا رسول الله صلى الله عليه وسلم نسبكم اسمة بينكم رونما الله نسبكم بنا بنما اكوري مانيا تفاتو جندان e mitan mengecche ke kanang zaat fulu tashbih kurum nafi kurum wa faves e ismu fulu ta nota e ibarat tan e makhluqun nisbe ko fahurima ege wattar tafatu ke bedeh kod e ki ayatu ga egge fu nafi kurum wa fotima egge nuka ke bedeh kod de e lafsu de farata beenum kure fekkum gabi namas فجعلناه سميعا بصيرا انسان اگے انسان او فد مواهق الله تعالى بيان قرافن فجعلناه سميعا بصيرا تمن رسكلانگه اينا انسان اي سميعا ادو يوي إيوه، بصيرا فنمي حكم غلفيم سميعا السمع بصيرا فن ادو يوي إيوه فنمي حكم غلف اميتاگه إيه سم سميع بصير انمس اي مخلوق نسبه بنار بدني تفات ونان الله سبحانه وتعالى قرانوگه اي لفظه بيرو قرافن مخلوق نغم قرانوگه انغافدي تفاته එහෙම ඉද් ඉතෆාතු තෆාතු අලගොන් මෙන් සාබිත් කරන් ජෙහෙන එහෙම එක් මානේ කි ඒගොත දෙලෆ්ස් ඔතුමකුන් කොම්මෙන් නෆී කුරාක ලාසිම නුකුරේ අදි එක්ග කුරුමස් ලාසිම නුකුරේ කුර්ආනුගේ බුට්ටේ දෙ දෙ ඉබාරාතකුන් දෙ එක් කලිමේ දෙ ෆරාතක නිස්පෙක්කොෆ් එකම් දෙ මානේ අල්ලාහ් තාලා නිස්පෙක් කුරේරුග එයි එකලාගේ සාත් ෆුලා එකශීගම් වා ඉලාහොන්තකම් ගසිවතන් හිමිනේ එච්චේ ගොතුවා ඒ කලිමත රද්දු කරේ හමහෙම් අල් අසීස් ايوس الله تعالى يسوف له نمس قران الله تعالى من كلمه بين قرافه مخلوق بس قالت امراه امراه العزيز امراه العزيز مسرق عزيز انهنو العزيز ميتانغا عزيز معنی کی ميتانغا می مخلوق نسبت کو بنوے رگ كي کے معنی کی اللہ نسبت کو بنوے معنی نو انس قران افول ميتانغ مي شارح ودال وني ومعلوم انه لا يماثل الحي الحي ام فرت معيتوغا اكلانغي ديرون نيروبيرس كلانغي الحي الحي الحي مانك انسان ديرون نسبه كورما الله الحي نسبه كورما تفات ولا يماثل الحي الحي انسان بترين ديرما الله تعالى اسم نسبه كورما تفات ولا العليم العليمه ولا العليم العليم أم عليم إن عليم الله نسبة كرما مخلوق نسبة كرما تفاوت بجندي ولا العزيز العزيزة المهم العزيز صفة الله تعالى نسبة كرما أدي مسرق عزيز نسبة كرما تفاوت بجندي إيه ميقول الله سبحانه وتعالى قرآنه إيه، كلمة فلوت بينه قرآنه تفاوت ده يقول تك إيه ما إيه جنديه كده إيه جنديه كده معناه كي ඒ සිවපොරතන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆොල් නිස්පෙක් කරව ෆෙවනේ කලංග ذات ෆොලා ලායකෝගම් වාගොත අදි මඛලුගු නිස්පෙක් කරව ෆෙවනේ තෆාතුම් එයින් ඔම්මෙන් ලාසිම නුකුරේ ඒ තෂ්බීහ කුර්මේ ලාසිම කුරා නම කුර්ආනුග ඒ දෙ කලිම දෙ ෆරාතක නිස්පෙක් කොෆේ නුගෙන් නෙවි සල්ලාහ් සුබ්හානහු එරු තාර්ලු ආච්චකම ගබෙලවේ එයි මිසාලු එෆදෙච්ච නුවේ කියාව අනෙක් එෆද දෙකනිම දෙ ෆරාත ගෙනාම මේකට බාර මිසාලු තා ශාරම් මේ ශාරා ابن عبد العزيز الحنفي رحمه الله جنوا فو اعتبار مثالته انه سوريا مثالا او انك انه كها مهم وانا هنك او من مراد حاصل ما حساب فدينكم فنن ديوانا عبارتك ولا شيء يعجزه امام الطحاوي متن ودان ولا شيء يعجزه اكلانگیا عجز قران ابر فرات عجز قران معنی کہ نکلدن تیری کرو اکلانگ نما کمک بارو فوروا نوت اکلانگ نکرمے نے පොළදානක ලිබිගෙන් නුවා නුකුලදුන් තෙරිකන් ඔන්න එව්ස් කමෙන් නුවේ එකලාංගේ ඉරාදු කරව කොම්මෙ කමක එකලාංගේ පොළදුමන්තේ නුකුලදුන් තෙරිකම්ගේ සිෆා අල්ලාහ් සුබ්හානහු තාලා එකලාංගේ ذات ෆර් නෆී කුරබාෆ් මිදාග මේ ෆාහ කුරන්ජේ නුක්තයකි ඉල්මර් මිදාලවනි උනි උනි සිෆේ නුකුලදුන් තෙරිකමත් උනි සිෆෙන් අල්ලාහ් ක නිස්බත නුකරවේ ඒ ඉලාහ් නුවානේ උනි ෆරාතක එව්ස් හයිසියත් උනිකන් එබ්වස් මින්වරකන් ඉලාහක නිස්බත නුකරවේනේ නිස්බේ කුරේකම ගානම ඉලාහවන්තකම ෂර්තෙන් හමෙන්නවානේ ඒ මිල්මර් මිදාලවනි සිෆෆුලේ වකි සිෆේ නෆී කුරවිච්චියා වකි කමෙන් අල්ලාහ තාලා ذاتු නෆී කුරෙජ්ජාම් ඒකෙන් දේහ කොද්දෙනි ලිකමාලි රිද්දිහි එයා ඉදිකොළ සිෆෆුලගේ ෆුරිහම කමෙන් එයා ඉදිකොළ සිෆාගේ ෆුරිහම කමෙන් දේහ කොද්දෙනි මිසාලක නුකුලදුන් තෙරිවෙගේ නුවේ ඔතුන් දේහකොත් දෙනි ලිකමාලි කුදරතිහි එකලාගේ කුලදුන්වන්තකමගේ ෆුරියමකන් දේහකොත් සිෆේ නෆී කරවිච්චියාම උනි සිෆේ නෆී කරවිච්චියාම ඒගෙන් දේහකොත් ඒ දේහකොත් දේ මානෙකි එයා ඉදිකොළ සිවෆුලුක එකලාගේ උරිහා මානෙග්ග ෆුරිහම වෙගෙන් බක් එහෙම විදාලවනි වලා ෂය් යුජිසුහු එකලාගේ නුකරවේ නුකුලදුන් තෙරිවා එබ්බස් කම නුවේ maanegga furihama wegen bak en vidalawani wala shay'a yu'jizuhu ekalaage nukurwe nukuladun teriwa ebbes kamen nuwe li kamali qudratihi ekalaange kodumumantakam furihama kamattaka ema uni sife nafi kofya men de koddeni e uni sifaage idikol sifa ge furihama kan ekalaange zaat fulak sabit wegen wak ein de kod قال تعالى ان الله على كل شيء قدير هم كشور الله سبحانه وتعالى كم كم كم كلدمنت وكان الله على كل شيء مقتدرا كم كم كلدمنت كلك كم الله ودي جنبه وما كان الله ليعجزه من شيء في السماوات ولا في الأرض إنه كان عليما قديرا උඩතක අභිමුඛාවා එව්ස් කමෙක් කුරුම නුකුලදුන් තරි ෆරාතෙක්කමුගා අල්ලාහ් සුබ්හානහු වතාලා වඩිග නුවේ ඉන්නහු කාන අලීමන් කදීර එකලාංගේ මොළ දෙනවඩිගෙන් වා කුලදුන් මත කලෙක්කමුගා වඩිගෙන් වේ එමි හත්තාවස් මේ ආබ් නුකුලන් තරකම් සිව නෆී කුරුම දේහ කොද්දෙනි එකලාංගේ කුලදුන් මතක මිතනුන් ඒ ඉස්බාත් කුරානේ وسع كرسيه السماوات والأرض ولا يؤوده حفظهما وهو العلي العظيم إكلانج كرسي ارتكابين تنوسوكم بي ارتكابين تنوسكم مانك ارتكابين اتشك الليما إفرس في جنبه تنك اتشك كرسي ولا يؤوده حفظهما එතන රක්කාතරි කුරුම් බෙලහෙට්ටවුන් الله سبحانه وتعالى එයි nu kulum ter wegen wa kame nuune adi bura wegen wa kame nuune wala yaudu hifdhu wa huwa al-ali al-azim kalangai matiwari wanta matiwari wanta kuludum wanta gada kiriti wanta ras kalange ha muhimme wala yazlimu rabbuka ahada kalege faanu verres kalange evves faratak aniyari wadi nugannave eh mitaga moti aniyari ke kalang zaat for nafi kof අනියාවරිකම කි උනි සිෆේ එම් අනියාවරික නෆී කුරිම ඒගෙන් ඒ සිෆාන් දෙය කොද්දෙනි කොම්කම ඉකමාලි අද්ලිහි ඒකලාග අද්ලෝරි වන්තකමක ෆුරියමක එව්වස් උනි සිෆේ නෆී කුෆියම් ඒක ඉදිකොල ෆුරියම සිෆ ඒකලාග zaat ෆලංග සාබිත කුරාන لكمال علمه لكمال عدله ولا يعزب عنه مثقال ذرة في السماوات ولا في الأرض උඩතක බිමුගා එකලාංගේ වංහනා වෙෆාවා zarrege member wes nuwata revi otterege member wes nuwe එක ලාංගෙන් ඒක ඉල්මු ලිබෝඩිගේ නුවා ඒක හාලු දෙනවඩිගේ නුවා එව්වෙස් එච්චෙන් උඩතක අඳුම් ගානුවේ ඒ කිතෙම කොඩ එච්චෙක්කම ගාවියස් එයි ඔට්ටරගේ මෙම්බර් කම ගාවියස් එක් මේ සිෆා මේ දෙයකොද ඉලි කමාලි ඉල්මිහි ඒක ලාංගෙ ඉල්මු ෆුලෝග ෆුරියමක ඒක ඒක ලාංගෙ ඉල්මු ෆුලෝග ෆුරියමක විතරු නෆී කුරුම් දෙයකොද දෙනි وقالوا تعالى وما مسنا من لغوب سورة القاف میں تیری سبنا گئی وما مسنا من لغوب معنی کی یہ ایت پوری کہ اللہ تعالی انگونی ولقد خلقنا السماوات والارض وما بينهما في سته ايام وما مسنا من لغوب تیمن الہ اڑتا کا بین ادی ادمند کا واہ تا گچک اوفد دیوی میں حدو ہو گترے وما مسنا من لغوب اے کہ سو من تیمن الہ بربلکم نجہ اے یہودین بونی haduwa murtaka be mufadda habwana du aram kurfi e yawm as-sabt Allah taala radd wa kurbani timan ila murtaka be heddevi adu terege wama massana min lugu ege somun timan ila evvis warbalikamek undagulek nufore ehem bima ekalaang zaat fulan e warbalikama ege somun unikamek balikashikamen au nafi kurmun deya goddeni li kamali qudratihi එකලාගේ කුළුදුම්මන්තකමගේ ෆුරිහමකන්තය එකලාගේ කුළුදුම්මන්තකමගේ ෆුරිහම ලා තඅඛුදුහු සිනතුන් වලා නවුම් නිදි අවුමෙක් අදි මරෝමෙක් අවන් නිති දිවුමෙක් ෆනාවුමෙක් ඒලාහක නොවේ එම් විමා සින මිකේනි නිදි නිමි නිදුමගේ කුරීග අන්න කන්තත්තන් මුණින් එක්ක නිදුම කුරී එයින් එබ්බස් කමෙන් අදි නිදුම එබ්බස් අල්ලාහ නිස්බතෙන් නොකර වේනේ ඒ වාවතකි ඉලාහු ඒ මුලි කවුණුගව හුරිහාකම බලහට්ටා ෆර قيوم السماوات والارض ارتكابين හිවට්ටා ෆරාතක ඉලාහ එහෙම ඉලාහු එබ්වස් හානතෙක්ග එබ්වස් කමක ගාෆිල් වෙච්චියා ගාෆිල් වන් නිදමු කුරින් තායියා ජෙම් ෆරාපියම්ස් අදි විදිජ්ජාමස් එම්බෙ ජෙග්මානේ උඩතකාබින් හිංගව ෆරා ගාෆිල් වඩික නොවේ එබ්වස් හාලෙක් එහෙම දෙහෙකොත් දෙනි අබදායි අබදු එකලාංගෙ දිරිදමෝටිගෙන් වාකම එකලාංගෙ හිංගවා එම්මෙ අකන්තත්තුක කායිම්බ බොඩිගෙන් වාක ඒ ෆුරිහම සුයපුල එකලාංගෙ සාත් ෆුලංගෙ සාකත් කුරණි ඒ උනික නෆී කුරීමා අපත අබදු එකලාංගෙ සාත් ෆුල දිරිදමෝටිග තුමයි එම්මෙ අකන්තත්තකගෙන් කායිම්බ බොඩිගතුන් එකලාංගෙ සාත් ෆුල සාබිත් කුරබා ලා තුද්රිකුල් අබ්සාර් ලෝතක එකලාංගෙ වංහනාවෙගෙන් වේ ලා තුද්රිකුල් අබ්සාර් ලෝතක එකලාංගෙ නුෆෙන්න ඒකේ වෙලි කමාලේ جلاله وعظمته وكبريائه اي එකලාගේ ذات ෆුලක මතිවරි කමයි මෑක්කමට්ටකා ලෝතක එකලාගේ වංගනා වගේ මඩි ඒ ලෝතක එකලාගේ ذات ෆුල ෆෙනුම් ඒ කුලදාන වගේ වාක මෙනු එවර මා මතිවරි මා ඉස්සතරි මා හාබන්ත ෆරාතෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ඉන්සානුගේ ලෝතක ෆෙනුම පුරේ ඒ මූසා আলাইহিස්සලාම් දෙන්නේවි قال ربي ارني انظر اليك يا رجل الاله මෙයලා බෙලුමට්ටකයි دك දක්වා ده الله වහී كره قال لن تراني නුෆෙන්නා عن මගේ ඉලාහ දුනියෙක් ولكن انظر الى الجبل فان استقر مكانه فسوف تراني هنمس فربده بلواش فربده اي فربده اتانغا قرار هرجيان فسوف تراني تمن اله فينا فلما تجلى ربه للجبل جعله دكا وخر موسى صيقا دين الله سبحانه وتعالى فربده فعلوا هندغا ಫರ್ಮದ ಫುಲ್ಫುಲ್ ವೆಗೆ ದಿಯೆ ಮೂಸಾ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಹೇಫುಲ್ ನೆತಿಗೆ ವಿಟ್ಟಿ ವಡಾಗಿ එහෙම ෆර්බදෙන්ගේ තහම්මුල් නුකර yer ඉන්සානායක අල්ලාහ් සුබ්හානහු වතාලා දෙකුමුගේ බාරෙ දුනියගේ දෙවා කරන එහෙනම්ස් ආඛිරතුක ඊමානු බහුල වරින්න අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ذات ෆුල් ෆින්නානේකම කීත කුර්ආනුක බයන් කුරාෆ ඇදි මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් ෆුල්තුක සරීහ කෝ සාෆ් කෝ ගවාහ බයන් කුරාෆ ඇදි කාෆර්න නුෆින්නානකම ಕಾಫರುನ ನುಫೆನ್ನಾಡಕ ಕುರಾನ್ಗ ಬಯಾನ್ ಕುರಾಫ್ ಎಮ್ಮಿ ಯೂರಿಯಾ ಇಬಾರತ್ ಕು ಮಿದೆ ಕೊದ್ದೆನಿ ಎವ್ವೆ ಸಿಫ್ರ ಏಕಲಾಂಗ ಜಾತ್ ಫುರ್ ನಫಿ ಕುಫಿಯಾಂ ಏಗ ಇದಿಕೊಳ ಫುರಿಹ ಮಸಿಫ ಏಕಲಾಂಗ ಜಾತ್ ಫುರ ಸಾಬಿತುವಾಕ ಏನಿ ಹಮೇಕನಿ ಕಮೆನ್ ನಫಿ ಕುರುಂ ಏಕಿ ಮದಹೆನ್ನು මීන මීහක මීනක මීන මීහක මීනකම කුරාණ මීහෙ නෝනේ බුණුමකුන් අදි ඒකුන් දේහෙ නුකොද්ද එනේ කියා ෆරිහම මීහෙක් කමෙ ෆහරෙක් ගන්න එක්ගොත කී ඒනා ඒගේ මතුවෙරික මට්ටක නුකුරුන් අනෙක් ගොතේ ඒනක බලිකරික මට්ටක නුකුරව අරගොන බොරදාන් දිවි රාජ්‍යකේ බේරෝගේ මෙස්කම කංගරම් පුරාණ බෙන්නුනේ ඒක දේහ ගොතේ දිවෙහින්න කිම අද්දෝරි බයි කෙනු දේහ ගොතේ යාරමෙන් නුකුර දුන් තිරික එහෙම හැම එකනි කමෙන් නැෆී කුරුම් හැම එකනි කමෙන් නැෆී කුරුම් එයි ෆුරිහම සිෆේ නුනේ හැම එකනි කමෙන් නැෆී කුරුම් මේන මේ මේන කමෙන් නුකුරානේ බොන විදාන එනකේ නුහිගේ මේක වාදිවෙස් මීන මේක වක්කම් කුරාක නුදානේ බොන ඒක මානේ ඒ මානේ නුගේ එනකේ දි වක්කම් නොකොන් උන වර මෑම් මිහිගේ එන විදාන නුහිගේ මේකස් එහෙම හැමකේ කමෙන් නෆී කුරුන් එයි මතිවරි සිෆේ නූනේ මතිවරි සිෆේක වනි උනි සිෆේ නෆී කුරු මායකු ඒගේ ඉදිකොළු මතිවරි සිෆේ ඉෆරාතන් ඉස්බාතු කරවලිම එයි මතිවරි කමක් එයි මෑක්කමක් හැමකේ නෆී එන් දේහක නොකොද්දේ මතිවරි කම ඒ ෆාරක වේදානේ එයින නුක්මේ එක නුකුරවණිකමස් කීතු කුර්ආන් ගල්ලා සුබ්හාන වතාලා මේ සිවපුලතන් අලගොල්මෙන්න මේගොත බයංකො දෙවවා ෆවනි එකලාගේ ذات ෆුලා බෙහෙගොතුම් අලගොල්මෙන්න ඉල්මු ලිබි ඉල්මුග මච්චක් අලගොල්මෙන් ඉලාහ බිරොයිතු මට්ටකා එෆෝගස් මේ ඉබ්න අබිලිස් අල් හනෆි විදාල් වනි ශරහ කරම් වලි හාදා ලා යති අල් ඉස්බාතු ලිසිෆාතින් ෆී කිතාබිල්ලාහි මුෆස්සලා ولهذا ياتي الاثبات للصفات في ذات في كتاب الله مفصلا එහෙම වෙගන්නේ ඉස්බාත් කුරේ ෆොර සිෆත ඉස්බාත් කුරේ සිෆත මානේ කොවා අල්ලාහ් තාලා දෙනවඩි ගන්නවයි එකලාගේ කුදරෙත්තරියේ ඒ ඉස්බාත් සිෆතකෙන් එකලාගේ ذات වල සාබිත් කරා මීනකමෙන් එකලාගේ දෙනවඩි කරනවා කොළදුමන්ත එකලාගේ බල්ලාවඩි කරනවා අස්සාවඩි කරනවා ඊලා එහෙම කොළදුමන්තක ඉස්බාත් කරණි බල්ලාවඩි ගතුන් ඉස්බාත් කරණි aniya amerikan nafi kura එම්මගෙන් ශරහා වේදාලා ෆවණි එහෙම්මගෙන් කීරිත කුර්ආනුග ඉස්බාතු ගුරිහා සිෆතක තෆ්සීලක බයම් කරවා ඉස්බාතු ආගොන් මේක නෝදියන වේ ගිස්මු පුණත්තා වෙස ඉස්බාත් والله الخالق الباري المصور الرزاق القوي انغس بار وريا صفته اي اثبات صفته قران تفسير قريفه وني نفي صفته قران اجمالكم اس නෆීක සිවත ඉජ්මාලකම් ආසම තෆ්සීර් කොනන මීනකම නුකරබ්බ ඒනකම නුවාන ඒනකම නුහද්දවාන මිහෙන් තෆ්සීර් කරේබ නුහුන්නාන හුරියස් නෆී සිවතක ඒගොත තෆ්සීර් කො නෆීක ඉස්බාත් නෆීක සිවත තෆ්සීර් කො කුරුන් ඒ බිදෝවරින්ග මස්හබ් සුන්න ජමාතුක මස්හබ කි කී කුර්ආන කො සාබිත කො ෆේ ගොත ඉස්බාත් කරවේ සිවත තෆ්සීර් කො බයාන් කුරුන් නෆී කරේ සිවත මුජ්මල් කො ජුම්ල කො බයාන් කරේ ෆුරු එහෙම අලගොන් මෙන් නුකියන් නෆී සිවතකේ සිවතකේ ගොතුබේ සිවුරතේ ගොත් නෆී සිවතේ කවම නුකිය කො අලගොන් නේ ෆෙන්නා බයි ෆාර මේ කුරේ ෆෙත්තු ගොස් දිය ෆරේ එකලාගේ ذات ෆල ලායක ගන්නවා සිවත මම්මංකම් බීරුකම් කණුකම් මේ කිකින් ජේචන වස්තු ඒ ඒගොත තෆ්සීල් කුරුන් ඒ කුර්ආනුගේ එහෙන් තෆ්සීල් කුරේ ෆෙන්නේ උරියා නෆීගේ සිවතකේ තෆ්සීල් කුරේ ෆර ඉස්බාතුගේ සිවත එහෙම මේ මිහුම් මිදෙන්නවින් සිවත නෆී කුරමු නෆී කුරමු ගොස් එයි මාදූම් ෆරාතෙක් කමුග මානකි නෙෆ් ෆරාතෙක් කමුග සිෆවා ගොත ඒ සිවතක් කියමුන්දී තනග්ග බොඩකින් බෆරාතෙන්නු වශාගෙන් එබ්බෙ සිච්ච කුන්න ෆරාතෙන්නු මිහින් ගොස් මිහින් මේ නූන් නූන් කියමු කියමු ගොස් හුරිහාච්ච නූම් වේ වාගොතකි ඒක බයින් එච්චිසගේ රංගල වෙච්චි අනබ්බැච්චිකි ගෝසෙච්චි එම් ෆොංගොස් ඒ මේ අල්ලාහ් සුබ්හානහු තාලා ذات ෆුල් ඒ මාදූ මානකි බොඩකින් නුවා ෆරාතෙක් ගොත සිව කුරේ ගොත දඩි ඒ එවස් ඉවෙලි බිගනුව ෆරත් එවස් තා ගොඩිගනුව ෆරත් දැන් කීනේ ඒ අලකුම් කුරානි කීනේ ඉලාහගේ සිෆත අවගොන් මෙන් ගබූල් කුරාන එහෙම බිදු අමරින්ගේ මස්හබ් ඒම් සිෆාතුග නෆි තෆ්සීල් කුරු සුන්න ජමාතුග හග්ගු මස්හබකේ ඉස්බාතුග සිෆත තෆ්සීල් කුරේ ෆවානි නෆිග සිෆත කුරානි ඉජ්මාලුක මුජ්මලුක අස් ولا يظلم ربك احد කලේෆාන වෙයිලා අනියාර වඩේ නොගන්න වේ ඒක මන්නේ කලංගේ ආදිවරි ෆරාති අවගොන් මෙන් එහෙන් කියම් පරාපි කෝච් කිය හුට්ටාලන උරිය අනිස්දිපතක නූනේ නූනේ නූනේ නූනේ කින්ජ එක මේක බදලුග ෆුරියම ශේෆුලත සාබිත් කුරේ මේ හිසම් පෙරගෙ දෙන් අනේ ජුම්ල බය එක්කො එක නාග ජාත් කුල උරිහා ෆුරියම ශේෆුලත ලිබෝඩ ගෙම්බේ අදි ඕනි එම්මෙ හසිමත එක ලාංගෙ නැෆි කුර විදාගේ බොරි බයි සිවත මේ මිසාලෙ මිහුම් බේනු කර බයි මිසාලක ලිව්වා පෙ සෙන්නම සවගොන්න එහා මෙහෙම නුකන්නේ ගෙච්චි කියා කරේ බයි වාහකත කිය අස්වගේ તો දක්කම සෙහා එකෂි ගන්නවා වාහකත وفي هذه الجملة متاعك إمهم كفر صفة بيان كفر مثالك فإنهم يأتون بالنفي المفصل إمهم النفي كره تفصيلك والإثبات المجمل إثبات كره مجمل يقولون إمهم بني ليس بجسم ولا شبح ولا جسد ولا صورة ولا لحم ولا دم ولا شخص من منكس بعار صفة النفي بأي صفة النفي كل متى بأي صفة كي ورقلوا كأن نمس إف وداروني وفي هذه الجملة حق وباطل مي جملة حق باطل همني ඉතාගේ බුට්ටේ හයක් ගොච්චිවස් අමයාක බාතිල සිමෙන් එහෙම ඒගොතක නෆීග සිවතෙක් හර්මන්නක මුරියා සිවෙක් ගුණාගෙන් එයි සිවත පුලකම බලාගෙන කබූල නුකරවේ නේ ෆයිදා අජ්මලත් ෆි නෆි උජ්මලත් ෆිල් අදබ් මිතාගා මේ ශාර විදාලෆානේ නෆීග සිව ජුම්ල කුරීමේ ඒ ෆරාතක නිස්බෙබ ෆරාත මතවරිකන් දෙකෝ දෙන මිසාලක වෙරියක් කාර්යකවස් ජුම්ල ගොතෙක්ගා කලේකි වක්කම් කුරා මෙහෙන් නූනේ කලේ මීන මේ කණ්‍යාන උකරම එහෙන මේ කණ්‍යාන උකරම මීන මේ ගෙචාත කුණුලමේ මිහෙන් මෙන් කීම රුලියන එකම කලේකි දුහකුස් මිහෙක් මච්චන් අනියාර මිහෙන් නූනේ මුනි මෙහුරියච්චන් එදී ඒරුන් ඒනෙන් එබ ඉස්බාත් කරේ අදලවරික තාරිෆ් කරේ එම එකච්ච මි කියන්නේ එක්ගොතකුම් බලافي එකම වකි වකි කන්දත්තෝග වාහක මිහෙන් කියම් වෙරීම ඒනේ වා තාරිෆක බදලෝග ඒනේ කරේ මලාමතක ඇතිවානේ එහෙම වීම අල්ලාහ් සුබ්හානහු තා ذات ෆුල අවගොන් මෙන්න මිදෙන්නේ උසූලුන් සිෆා ඉස්බාත් කොක් නෆි ෆයිදා උජ්මිලත් ෆි නෆි උජ්මිලත් ෆිල් අදබ් نفيغا اجمال كروني ادبغا اجمال كروني اجمالك والتعبير عن الحق بالالفاظ الشرعيه النبويه الالهيه هو سبيل اهل السنه والجماعه شرعي لفظ تمانك مي كلمه وارد فر كلمه ايغ شرعي معناغا قرآن سنة وارد فر شرعي معناغا معنى كرون ايه اهل السنه والجماعه مذهب ايه اهل السنه والجماعه مذهب کی والمعطله يعرضون عما قاله الشارع تعطيل كرميو صفتك باطل كرميو المعطله من مكاني يعرضون عما قاله الشارع من الاسماء من الاسماء والصفات اميهم الله سبحانه وتعالى كلام سيفرتك اسمرتك بيان كف عام بير فشك شارع شارع عبارتك افرابي افرابي اميهم ما غفر ولا يتدبرون معانيها ويجعلون ابتدعوه من المعاني والالفاظ هو المحكم عليه هو المحكم عليه يجب اعتقاده واعتماده එමිහුන් අමිල්ලේ සිකුණින් එකුරි මාන එයි ඒක මච්ච ෆයිසලා කරන් ජෙච්චිකම් ගහෙදී කුර්ආනා සුන්නතු ෆාලුක ෆෙන්නමුරි මානත දූකෆ් සිකුණි එයි එමිහුන් මච්ච හුකුම් කරාච්චිකම් ගහෙ ඒක සෝවන් එමෙහෙම වනි මග්ෆරිත් අලගොන් මෙන් නම් ඒක හගීගෙන් නේගේ ඉච්චෙක් අලගොන් මෙන් අමිල්ලේ විස්නාගෙන් නෙක් ඒ ගොත් කනලාක නේගේන හගීගෙන් නේගේ ඉච්චෙන් හගීගේ එංගේ ෆරාතකුන් එයා කබර දිනීම ඒ කබර ගෙන අගතකුන් අලගොන් මෙන් ගබූල් කුරිම හිසාබු නිමුනි අලගොන් මෙන් ඉල්මු ෆෝර අනුවා දිමාලක අලගොන් මෙන් අමිල්ලේ විස්නාගෙන් විස්නම් වල අපියා හිසාබු අලගොන් මෙන් මග්ෆරිත් ගෙන් දානි එහෙන් වෙගෙන් මේ වර ගිනාකම් බේෆුල මේ මවුදෝක අලගොන් මෙන් සුවාල කරේ ಬೈಕಾಲ ಸುವಾಲುತ ಕುರವೆ ಅಲ್ಲಾಹ್ ತಾಲ ಜಾತ್ ಫುಲಾ ಬೇಗತು ಈ ಸುವಾಲುತ ಫುರತಮ ಕುರುಂಗೆ ಜಾತು ಎಕಿಚಿಗೆ ನುವಾಸುವ ಈ ಫುರತಕಮಕ್ಕೆ ಇನ್ಸಾನ ಏಕಂಕಮಕ್ಕೆ ಎಂಗೆ ಮುಹಿಮ್ ಮುಕಂದರ್ತನ ಅಲ್ಲಾಹ್ ಕುರ್ಆನ್ ಬಯಾನ್ ಕೊದ್ದೆ ಬಿಸ್ ಬಯಾನ್ ಕೊದ್ದೆ ಬಿಸ್ ಬಿಸ್ ಚೆಂಗ್ ಅವುನ ಎಂಗೆ ಜೆಚ್ ಕುರ್ಆನ್ ಸುನ್ನತಕ ಬಯಾನ್ ಕೊದ್ದೆ ನೋನ್ನ දැන් අලගොන් මන ඉල්මු නුලිබේ අද එකශීගෙන් නොවා කන්තත්වක මා මති කන්තත්වක අබේගොත මිහ වාහකතක් කරේ මිහ එයා හිසාවුන් එකොලකොලන් ජා අයනක සිකුණ්ඩේ වරක ෆුලයි නොවේ adi ekankan engunge yene taklifi gotun ekkame besnun manfa'i ekkame besnun faada ekkame besnun allah subhanahu wa ta'ala ekankan ei faada ekkame nam alagum ekankan bayan ko debis wa amma ahlus sunnati wal jamaa wal iman fayaj'alunahu ma qalahu allah wa rasuluhu wal haqq ahlus sunnah wal jamaatu mihun danne والإيمان فيجعلونه ما قاله الله ورسوله هو الحق කුරින් අහරම් බුනි බිදවාග අහලුවරින් බුද්ධිය එමෙන් මච හුකුම් කුරා එච්චකම් ගහදනි සුන්නත් ජමාඅත් අහලුවරින් ඒක මච්චන් හුකුම් කුරා එච්චකම් ගහදනි මා قال الله ورسوله الله එකලංග රසූලා මේ බස් ෆුලේ ඒ හුකුම් කුරා එච්චක ඒක මානේ කි මේ බිදවාග අහලුවරින් amille wakiyecche gabulu koffa qur'ana sunnatu nassuta e buddin emihun gabulu kur echcheka eggotaka lamba එමෙ බේනුව දෙන කබූල් කොෆ එයා එක්ගොත කුර්ආන සුන්නතුක නස්සුත ලම්බා මුගුර හදමුන් දානි එමිහුන් අමිල්ල විෂ්ටුමා බුද්ධින්ගේ කබූල් කුර එච්ච එක්ගොත ඒ විදවරින් මසක් අබදුස් ෆිගුහි මස්සතෝගස් අකීදා මස්සතෝගස් එකමකෝ සුන්න ජමාතුක මස්හබකේ ශරයි නස්සුන් ලිබේ ඉල්මු ගේ මච්ච තිමාමගේ හවානස් තබාකුරු ඒක ෆාතුන් දාන්ජේ එහෙම මෙමිනුක මච්ච හුකුම් කුරා මෑගොන එච්චකේ අල්ලාහ් ගොෆතා එකලංග නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ සුන්නෙක් එයි හුකුම් කුර අච්චකි අනේ බිදවරිගේ මච්ච හුකුම් කුර අච්චකි එමිහුන්ගේ හුවා එමිහුන්ගේ එදුන්ත එයි වකෙච්ච ගබූල් කො ෆයාග්ගත ලම්බම් ගෙන්දානි ශරොයි නසුත් මා කාලහු අල්ලාහ් ورسوله هو الحق الذي يجب اعتماده اعتقاده واعتماده الله එකලංග නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බස් ෆුල් ඒ ඒක මච්ච ඊමාම් වේ ඒ අකීදා ගබූල් කරන්ජේ ඒක මච්චන් ඉතිමාද කරන්ජේ ඉච්චකි අල්ලාහ් කු පොතා නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතයි එමීර ඒ زمان උසර මේ زمان අහමෙත් දාන් දෙන්නේ සුන්න ජමාත ඉල්මන උසූල් තකුරිබේ අල්ලාහ් කු ෆේ අබදුස් නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නෙක් ඒගේ එම්මේ රංගලෝ ජීල ඒ සුන්නතයි කුර්ආනා ඒ සුන්නෙක් විස්තුන මෆහූමුග එබේ ෆුලුම් සුන්න ජමායක් මාන කොෆාවයි والذي قاله هؤلاء إما أن يعرضوا عنه إعراضا جمليا جمليا أو يبينوا حاله تفصيلا إجتكي بدو عبرين بيان كفر بستا جملة ගොතක එක්ක ඉන්කාර කරු මේ චාලානුලු අනෙක් ගොතක තෆ්සීල් කො ෆරංගල නුරංගල බයන් කරතු කොම්ම එක්ස ආගමෙන්න ෆුදේ සුන්න ජමාතු අකීදාගේ තෆ්සීල් කරේ ෆවගොයි ma bod tafsilataka ma bod falsafa ge wahakita kalgon men nudiya kamuga vi namoes e me aishabun dars මේ ಬೈಕುದ ಸುವಾಲುಗೆ ಫುರ್ಸತ್ ಕುರಿದು ಸೆದಿಫಾವಾತಿ ದಿಹ ಮಿನಿಟ್ಟು ಫುರ್ಸತ್ ದೇನ ಇನ್ಶಾಅಲ್ಲಾ ಇದಾಳ ಸುವಾಲ ವೆಚ್ಚಿಯ ಖಾಸಗ ಮೌದು ಕುರಿಯಕನೆ ಬಡ ಅಡವಾನಿ ಅದೇಹಂ ಇಚ್ಚಮಟ ಸಮಸ್ಯೆ ಇದ ಅವಗ ಕುರಿದು ವಾಗ ದೆಕ್ಕಿಂ ಯದು ಬುದುರತು ವಾಹಕ ಅವ ದೆನ್ನ ಮೆ ತವೀಲಕೆ ತವೀಲಂಗೆ ಯಪ್ಪಳು ಎಗುತ ತರ್ಜಮಾ ಕುರುಂಗೆ ಇಲ್ಮಿ ಗೊತ್ತಕ್ಕೆ ಸುನ ಜಮಾತು ಗೊತ್ತಕ್ಕೆ ದೆಂಗೆ ಐಹಮ ಮಿಹಾರಾಮ್ ಕೊ ಕುರೆ ಬಿ ತರ್ಜಮಾ ಮೇರ್ ಅವರ ಫೋನ್ ಕುರಿಗೆ මේ ಚಾಪ್ಕೋಗೆ ನೆರವಣ ತರ್ಜಮ ಆ ತರ್ಜಮ ಏಗವೆ ತರ್ಜಮ ಕೊರೆ ಫರೆಗುತ್ ಜದು ಕುದುರೆ ಎಗುತ ಎ ತರ್ಜಮಾಗೆ ತರ್ಜಮ ಕೊರೆ ಫುರೆ ಮೆ ತರ್ಜಮ ಯಾಕೆ ಶ್ರಮಳ ಗೊತ್ತಕಿ ಎ ಸಿಫೋರ್ ತಾವಿನ ನುಕರು ಮನಕೆ ಮಾನ ಏಗ ಹಗಿಗೆ ಮಾನಾಗ ಯದೆ ಯಾಸೋತಿ ಮ ಯದುಗೆ ಮಾನಾಗ ಕುರುಂಗೆ ರಂಗಳ ಗೊತ್ತಕಿ ಅಪ್ಪುಳುಗೆ ಮಾನ ಯದ್ ಮಾನಕ್ಕೆ ಅಪ್ಪುಳು ඒකුන් ලාසිමෙන් නුකුර එක්ගෙක් කුරුමෙන් අවගොන් මිදෙන හුරියා සිෆේබ්බේ සේන්නේ අල්ලාහ් තාලා එකලාගේ ذات ෆුල එකෂේ මාගොතක එෂේබුල් අවගොන් ඉස්බාත් කරන එබ්බස් මඛලෝගුන් එබ්බස් පරාතක වත්තරු උමෙන් නැති එනමස් දිව රාජ්‍යක සමානු සොරේ රාජ්‍යක කුරීග වඩාගම බේෆලුනකි අෂාරියතුගේ අසර් කුෆාති බේෆලුන් අකීදා මෙහරස් ඒති බෙතොරේ එම ඒගේ සවබුන් බයෙන් ඉච්ච අවුන්නා මෑසවරෙන් දිවේ බහුගේ තර්ජමාත කරම් දිය දියෙන් බයෙන් බේෆලුන් එහා බඩන්ගේ සබල් නොවේ e tarjuma ham qurani ut ei ekko awon men heyo ko mihi tangrani ane ko te kya masharin akida ko te gennani ngam e tawil ngai e asu hage ke manen e bay me hon me sunna jama dehraj is bay fark bay be funun kiwa de sunna jama be de be ke mihum burani ei maturi din ashairan maturi din ashairan sunna jamaat de be emi burani ekam ashari nakki be sunna jamaat ko asdu sifaat ko tawil ko furmi مثالك عشرين عقيده بلا قران مثلا مي معتزله عقيده القران كي مخلوقك معتزله عقيده كي قران كي مخلوقك عشرين عقيده كي قران كي عباره عن كلام الله مهم برنمي قران كي الله تعالى كلام فلوق عبارة عباره عن كلام لمن تقول دورم برن اكو එකෙච්චේ මේකෙච්ච ඒ කිව්වේ ඒ ඉබාරතුන් අන් කලාමිල්ලාහ් බුනි මේගොතේ කි ඒ ඉබාරා කුරි ජිබ්‍රීල් කම ගාවු අල්ලාහ් කලාම් ෆුල් අඩවහාෆ ඒ ඉබාරා එක්ගොතේ කි ජිබ්‍රීල් අලයිහිස්සලාම් කුරි ඉබාරත් එක්කම ගාවු අනෙක්ගොතේ කි රසූලුල්ලාහ් සෝ ඉබාරත් එක්කම ගාවු කොම්මගොතේ කබ්බලේ සෙවණි කොච්චක මඛලූක වන් ජිබා ජිබ්‍රීල් ගේ ඉබාරා බෙස්වාණි මඛලූක ජිබ්‍රීල් ගේ මඛලූක් රසූලුල්ලාහ් සෝ ඉබාරා බෙස්වාණි මඛලූක් ඒක ඉබාරා කිසි මඛලූක් එහෙම බුණ ඉබාරතුන් අන් කලාමිල්ලා අල්ලාහ් තාලා කලාම් ෆලුක ඉබාරාතේක එහෙම බුණා කෝන එක්ගොතේක ජිබ්‍රීලුක ඉබාර අනෙක්ගොතේක රසූල් ඉබාර කොම්මගොතේක පුඤ්ඤ සෙයි මඛලූකුගේ දේ ඉබාර එහෙම මඛලූකේ බුණේ එකම තංගොල දුරුන් එමෙහිම බුණනේ කලාම් ඉබාරත් අන් කලාමිල්ලා එකම සුන්නත් ජමාත් අකීදා කොබා අල් කුර්ආනු කලාමුල්ලාහ් ගයිරු මඛලූක් කුර්ආනකි අල්ලාහ් කලාම් ෆලුක කලාංග සිහ ෆලුගෙයි එහෙම ෆිගුවර මිදාල කුර්ආන් ගන්දි හුවා කුරු මුද්දවන්නේ قرآن غندي هوا كور خدو أنا كيمه أي قرآن كي الله كلام فلك لان سيف فلي قرآن مخلو غندي هوا كور أقول دينوا ما أحمد بن حنبل رحمه الله أني هذا وني مسألة أحمد بدال القرآن كي الله كلام فلك القرآن كلام الله غير مخلوق قرآن كي الله كلام فلك مخلوق النونه එකලාංගේ කලාම් ෆුල් එකලාංගේ බාවාල විගත සීදා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ බස් ෆුල්යි e evves salatege baswala bahe wadifen echinu amma ahmad masalaga aniya kurawni jalallewni teluni enno ahmad masalaga sabite hori sunna jamaat aqida me dahmes asewti ege saw ema ei ema emehun aqida ema kine sunna jamaat har munan mi emehun aqida masala sunna jamaat imam ahlus sunna imam ahmad bin hanbal imam ahlus sunna laqad budati mahmud bin hanbal ahmad bin hanbal da makhluq an-nuni كميهم عقيدة عبارة عن كلام الله الله كلام فلوق عبارتك هم إمام أهل السنة والجماعة عقيدة تفاتوا إمام هم أهل السنة كنوا देखो मातुरी मातुरी दिन की अमलुगा ईमान को तेरे अमल नोदाने में ඊමානුක තරෙන් අමල් නුවද්දා සුන ජමාත් අකීදා කි ෆව් අන්නනේ වා කවුරුන් ඉතර තෆ්සීර් කරමස්නේ අල් ඊමානු කවුලුන් කවුලුන් බිල් ලිසාන් වඅතිකාදුන් බිල් ජිනාන් وعمل بالجوارح يزيد بالطاعة وينقص بالمعصية ني سنة جماعة أهل ورين إيمان كم تعرف قرآن أي دلهم إقرار وبه هيتون قبول قرآن عقيدة إيج متش جنون تكون قرآن عملك يزيد بالطاعة وينقص بالمعصية هيكون تكون إيمان كإتروان نبأكن تكون إيمان كمنيوان එක මාතුරින් අකීදා කි ඊමානුගේ තේ අමල් නුවන්නක ඊමානුතෙන් අමල් නොවීම අබු කුර්ෆාන් ඊමාන් කමේ ගහරම ඊමාන් කමේ කේස් මානි හම ඉපර ඒරුගු උඤ්ඤන්නුවාන ඊමාන් ක ඉතුරු බෙස්නුවා ei evvartwani gabul kurachi evvar wima amal ko sobo waki nuba ko ngule miha gi iman kame apod namaz ko zakat di rode wa hajwa miha gi iman kame ke ekkar baaba kura miha gi iman kame ke evvarwa ekam qur'an ko allah angwa الذين قالهم الناس ان الناس قد جمعوا لهم فاخشوهم فزادهم ايمانا එමුගේ ඊමාක ඉතුරු වෙකෙන් දියේ එහෙම ඊමාකම උනේ ඉතුරු වච්ච එකයි මෙමු ඊමාංකගේ ෆුරිහමමුගේ ෂර්තෙ අවාගේ අමලකි ෆුරිහමමුගේ ෂර්තෙ එහෙනම් සීදා ඊමාංකමුගේ ෂර්තෙ නුඹයි මේ ඒ සුන්න ජමාත් අකීද අස්සුෆුරාතු අගොන් මෙන් මේ ෆොටෝ කොමසර්ගේ තෆ්සීර් කරන් ජේ ඒ මේ මේ යනේ බයි සුන්න ජමාත් කෝ බයි බේෆලුම් බස් සුන්න ජමාත් නිස්බා බයි බේෆලුම්ස් බයි කාර මස්සවත වර මුහිම් නුක්තා මේ මීහකෝ ವಕಿ ಬಿದೋವರಿ ಮಜ್ಹಬೆಕ್ ಕಮಂ ಎಮಿಯೆಗೆ ಮಚ್ಚೆ ಲಕಬು ಜೆಹೇಣಿ ಬಿದೋ ವೆರಿಯಕೆ ಎಮಿಯೆಗೆ ಬುಣವೇಣಿ ಎಮಿಹೆಕಿ ಎ ಗೌಲೆಂ ಇಖ್ತಿಯಾರಕೊಂ ಎ ಬಿದೋರೆ ಮಜ್ಹಬ್ ತಕ ದಾವತ್ ದೆ ಮೀ ಕಮಗ ಜಬೈಫಾರ ತಿಬೇನೆ ಸುನ್ನ ಜಮಾತ್ ಗ ಅಹುಲವರೆಂ ತೆರೆಗ ಗುಣೆ ಮೀಹು ಎ ನಮೆಸ್ ಬಯಂ ಮಸ್ಸಲತಕುಗ ಬಿದೋವರ ಜಮಾತೆ ಗ್ರೋತ ಬಿದೋವರ ಮಸ್ಸಲೆ ಸುನ್ನ ಜಮಾತ್ ಅಕೀದಾ ಖಿಲಾಫ್ ಮಸ್ಸಲೆ ಗಬೂಲ್ ಕುರಾ ಗಬೂಲ್ ಕುರಾ ಬುಣಾ ಮಿಸ್ಮಿ ifada mihunna vidal waani sunna jamaat ge ilmori mi masala ga ibe funaage bas mu'tazilanna ekkote bidore ke nupuran mi masala ga ibe funaage bas maturidin na guna ba ekkote asdaki sunnat ge befule ekkote punan ekive ei dumuri huriya etchingur rangala faharek ga molum salafin danata එමෙච්ච ඔලුංගරාෆා රහර මේන නගාෆේ එක්ෆරාතෙන් එල්ලා සුන්නතක ඉමාමෙන් එයි මිමස්සලාග මිවේෆුලාග බස් අෂාරියංග මස්හබ එක්කත එනෝසේ අස්සු සුන්නතුක තිරේග හිමෙන එන එර රද්දු දෙන මිසාරක බල්ලවා මේ ෆතහ් බාරි ඉබ්න් හජර් රස්කා රහිමහුල්ලාහ රබ්බයි මස්සත වුණා අෂාරියංග මස්සත කකද බිදාල ඉබ්න් හජර් එනමස් මිහාර මෙම් ෆහම් නිකුන් චාප්තෝග හුන්නාඩේ මේ ශෙබින් බාස් රහිමහුල්ලාහ ලිව්වාෆා ഫുട്നോട്ട് തിരിയുക ഫതുൽ ബാരി തിരിയുക ലീഫ് المخالفات العقدية في فتح الباري فتح الباري يقول البخاري شرحها ابن حجر اسقان يضافا مسته غوري سنة جماعتك عقيدة باي مساتك فشورة باي صفاتك تأويل كره مسات تري فوت نوت ليفون مسألة ابن حجر بس أشارين بهاي قلت دو كلا एको मेदो उरिया मस्त फतुल बारे हम कियंजे ए मीह के को बिदवरे का वुमा බිදුවවරි මස්හබගේ කවුලෙක් සුන්නතුක මිහක බුණුමා ඒ මුල දෙකම ඒකත බිදුවවරි කරම් වෙච්චියම් එව්ස්මියු සලාමත නෝ එව්ස්මියු කරම් සලාමත විශාල කවුමන් තෙරේක වර ගින බේෆුළු විදාළුවේ ෆතිස්මාද ගුණුත් කිමක බිදුවේක ෆුර්ත මස්සල ෆත්වා දෙවවා වදි කගමම ශාෆි රහිමහුල්ලා අලු මුලම කීගෙත් ශාෆි මුබ්තදේ කියන පුනා සුන්නතුක ඉමාම් නාසිරු සුන්න සුන්නත නස්රුද මේ ඉමාම් වෙයි එකම මසලාග දලීලු දිමලන්නු එහෙම් මොන වේ එකම ඒ බේෆුලාක බිදවරේක නුඹන ඒ වර මුහිම් නුක්තා මේ මීහකු මසලේග එනග අස්තු උසූල් රංගල වෙෆා කුරියත මන්න ජොසූල් රංගල වෙෆා මසලේග අදි ෆාකා අලියස් එන දෙල්ල නුලවෙන ෆරත් එහෙන් එල්ලානම් වෙච්චාම ඉබ්නු මන්දායි ඉමාම් අහ්මදෙක් ඉබ්නු මයිනෙක් ඉමාම් බුඛාරියෙක් එබ්ස්මියු සලාමතන් වන එබ්ස්මියු කුණ කුණු කුරාමි කොම්මියු කුබ්බුනේ එම්තන් කොල කියන එක අස්ල උසූල් බරාබර හිඟාකම් වඤ්ඤා සුන්නතු ගහුරුවරෙක්ම බෙලෙවෙනි මස්සලේක පහක් ගහුරුදානේ ෆාකහාලාව එහෙන්නම සෙහාලතුක පුනාණික මස්සලාග මේ ෆලාග මස්හබ් රඟලෙන්න ඕනේ දෙන් රඟලයි නෙගොත් එයි මිහාරව සින්මොනගේ උසූලක සුන්න ජමාත් කිරිබුන උසූලක මිසාලක බලම හිඟා අගුණම් සහෝගේ මේ මේ අකීදා ෆත්තක ලිවාෆ සුලේමාන් අල් අෂ්කර් අවහදාම ආලමුල් මලායිකා mahenga agono sahoge mi mi aqida fatta ke liwafa سليمان الأشقر أو هذا عالم الملائكة الابرار عقيده فتك لوا فدي anhenum verikamallumu masalaga waha dakka warapota tafsir ko waha dakka fa hadith abewatum waha dekki abu abi bakra ge sahabiya bewatum waha dekki me masalaga warapota ilmoringen raddu dif shek abnu sin abbad warapota waha dakka fa enum sidalu e masalaga shehu karawi rangala nune timonne එහෙනම් මේ ගසුෆක මස්සලේක මේ අද්දු ජාෆර් බේෆලක වාදී ගසුෆ් මස්සලේක අද්දු ජාෆර් බේෆලක කියා බයමියු මේ හිකිබස් ගබු නොකරණි මේක රිවායක් ගබු නොකරණි කියා කොමස් වාහතක දක්කා පුරි මෙදාල තිමන්න එමස්සලේක ෂේහක බේ නෝ මෙහෙන්නම ෂේහක එහෙම් ෆෙත්තකුන් ෆාදා හසිර වලක් තිමන්න මනේ නොකරමයි එහෙම් ෆෙත්තක ඉල්මු හොරි එමි වරපොඩ මස්සලේක අස්තුක සහ මස්සලේක කාලේ එහෙනම් එගොත බේෆලු මෙදාල වනේ එහෙම ತಂಕೊಳಕ್ಕೆ ಅವನು ಗುಣಮೊಳ ಹೆಚ್ಚಿಗೆ ನನ್ನಮೊಳ ಹೆಚ್ಚಿಗೆ ಮಸ್ಸಲ ಹುಣ್ಣಾನೆ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಮಿಸ್ಮಿ ಹುಣ್ಣಾನೆ ಬಿಸ್ಮಿ ಹುಣ್ಣಾ 100% ಫುರಿ ಹೋ ಮೀಹೆ ಕೊಮ್ಮೆ ಕಮಗಾವೆಸ್ ಮೀಹೆ ಕಮ ಕಿರಿಯಾ ಎಫರಾ ಬಿಲಾ ಫಾರಕ್ ಗೈನ ಫಾಗೆ ಫಾ ಬಿದವರಿಗೆ ಬುಣಂ ವಿಚಾರ ಹಮ ಎಕಪ್ಪ ಸರಾಮತ ನೋಡ ಈ ಕಿ ಸೂರಜ ಮಾತ ಉಸೂಲ ನು ಎಕಿ ನೇಗುತ ಫಾಗೆ ದೇಖೋ ಎಕಿ ಅದು ಮಮ್ಮ ನಾವಿಗೆ ಸೊನ್ನ ಆದಮಿ ಮೊಹಮ್ಮದ್ ರಸೂಲುಲ್ಲಾಹಿಗೆ ಫಿಲ್ಮ್ ಫಿಲ್ಮಾ ಬೇಗುತು ಅಗುಣ್ಮೆನ್ මීයනේ බලාරුක සදර්බියාගේ ફતවා කොමටින් එයා බේ ફતවා නිරපස සදර්බියා ඉතර කුරුස් මනාච් චදී ඉතර කුරුස් මනාච් නදී දෙකුම් වෙස් මනාචේ ඒක ඉස්ලාමී ආදබ් තක ખિલાફ එතබාරච් අංගන මෙස් නිකේ වල ඔරියා ශරී මින්ගනා ખિલાફ නරම් මෙස් ජානි මිජෙක් වෙස් ජානි අදී බුද සජිද වෙස් කුරණී මුස්ලිමුන් නම් හුන්නානේ කුලේ කුලේ නුකුරේනකන්ත ග්‍රාම ඩ්‍රාමා නුකුලන කන්න ෂා ඩ්‍රාමා කුල නේ සිනේ කුරි ජරිමා කනවන තයි මොනේ ඩ්‍රාමා එකේ එහෙන් කුරි කනෝනේ එබර මා බොඩ ෆාෆේ බුදෙක්කාරි තිමා තිරිවුන් අල්ලාහ් එච්චීගෝ නබියා එච්චීගෝ කුර්ආන මනාමෙ කුර මී කුලේ කුල නුදෙක්කාරි විකාවා ඩ්‍රාමා එබියස් අවු නුකියනේ අයෙන්නුක්ත ෆර්තෝකමක ඉස්ලාම් ආදව ඛිලාෆ බය මස්සයතන් කුර්මා আদি আকীদা ඉල්මර් මිදාණු වනේ බයෙන් අමලත හුන්නාන මීහා කාෆරු අකන්ත ඒනේ නියත නුබෙලි බයෙන් අමලත නියත බෙලෙන් අනබෑම ලෙග්සාතුක කුෆරම ඉසාරක බුදක සයිද ජහපියා දෙන් නේහ නේන කාරේ කොයි කීවේ කන්ත බුද සයිද කොන්ති කබූල් කරණේ ඉලා බුදක සයිදේ මේ නුජාන එන ෆර කුෆර නෝ එහෙම බයෙන් කන්ත හුන්නා නුකුර වෙන කන්තත් කුළුනස් අල්ලාහ ගෙච්ච නුකුවෙන් කුර්ආනක ෆුරසාර නුකුර වෙන අසෝසලම් ෆුරසාර නුකුර රසූලේ කො එච්ච නුකුවෙන ආවම නක කුලේ එක මේ ගම තවාෆස් කරණි ඉලාහුවන්ත කලාංගවන්තේ කියන්නේ දුවාස් කරණි එමුර නියතේ කුලේ කුලේ කන්තක නුන් ඒකි මුස්ලිම් කම ගාවිති මේක නුකරණි දෙන් අනේ අනේ තංගොල්ගේ රසූල් බේකලුගේ හැබත කදර් උඩවාෆද ගෙගත ආගොන පුරීටි දොකු දෙකොනින් ටීවී මේ ඊරෝසේ ගඩේක මෙන්දුරු ගඩේක නේ අකුස් තාරේ ප්‍රෝග්‍රෑම් එක රසූල් සල්ලා මක්කා ෆතහ කුරේ දොකු මන්සරත කෙමු දක්කණි ಅಷ್ಟು ಹೋಗಿಯತಕ ಮಂಜರತ ಒಸಬ ಅgon men hitukaonna habatu warabboಡ ಕೊಡವೆಗೆನ್ ದೇಗೆ ಸವ e duhoge habatu duha eke efanuge habatu emme kodegen kulefa horicchi eke efa arawadagen jamaluge jamalus tak eves khasechen aswal qaswa eh ei amur lifa wach e jamala kiyes madina hijra wadan dos jamal do ko darek ko jamal bandu jehitan ei වහීක මච්ච බණ්ඩි එච්චෙක්කම ගවි එහෙම දැන් ඒ මක්කා ෆතව කර දුහුග කාරිග අස්සම බේකලු එක එෆානු සහාබින් ගතුගා මිස්මිහු තුඹුලි බාලාන් තිබේ මෙහුන්නා ෆිල්ම් ස්ටාර් මෙහි මේ මේ හින්දු එතනගේ මිසුරුගේ ෆිල්ම් ස්ටාර් වෙයි ඒ කොළසේ එහෙම මෙහෙන් ගොස් මාගේ බේද බිකංක කීනේ ආගම බිලානුගේ ශක්සියතු කාකම එදු නිකුරගෙන් දක්කාණ ඉහි බිලානුවේ කියා මේ හම්සාය කියා විස්තරනේ සහාබින් එයි එයි රසූල් සම්ගේ සූර එක එෆානුගේ සූර ෆුලෝ එමිහුගේ ලොලොව කොලිවා තිබේ අනකි මන්සර ඒක ගල ගරන් තිබේ බල එමිහු خصوصියද බල්ලා ෆෙනුන් ඊමාංකම ගහනෝ එකේෆානු එමිහුගේ ලොල ෆෙනුන් ඒ සුහබතු ඒ خاص දරජේ ලොලො මම එක දෙකෝ අමෙක ඉමාම් මන්නෝ ඒ සමානුගේ ඉමාම් මෙහු තිබි එන්න මෙස් එකේෆානුගේ සූරා සහාබෙක්ගේ ඊමාංකම ගහුර එකේෆානුගේ සූරා එම් බේෆලගේ ලොල ෆෙනිෆා සීදා කො ෆෙනිෆා උතුම සුහබතු ගේ සිවේ සාබිතු ඒ ખાસ බයි ඒ ખાસ බයි එහෙම ඒ කතර වරබොඩ කුඩ වේගෙන් දේ එංගනක මුස්ලිමුන්ගේ මුස්ලිමුන්නා රසූල් බේකොන්න ඉස්ලාම් දෙන්ගේ සූර වරබොඩ හඩේ පුරාච් බොලා ඉචි හාවාලා එංගේ පිස්කාලා ගොතේ ෆොතේ හුන්න බයික්කවක නොෆෙනදේ e mego sekkere me tumbude illa fra me ikkere group do me wala kere kuri gu mi ikala hadi systemic mi honna mi balagana මේක ගෙල්ලුන්ට වරපොඩා ගේතුවා කොමෙන් මෙහා පොඩක් දීමෙරිච්චිකම හදාගෙන මෙලිකම ගව ඉන්වෙස්ටින් අවුණ දෙන්නේ ඉල්මුරෙන් කතුවත් සෞදිගේ දෙක්කු මනාව සෞදි වික්කෝස් මනාව සෞදි විද්දුස් මනාව සෞදිගේ ඉල්මුරෙන් කතුවා කොමෙන්ටින් කතුවා අවුණ කින් උද්දේශනෝකම දෙවි මම දෙවි මාවතේ එක බේන් පාරක නෝෂ්ටම් විකාකම් මේ වර හේවකමක දා පුරණි එන්න හර් සෙම් හේවකම් දරවදම මෙන්න නිස් හේවකම් තක් එම් හේවමස් දෙන් හමන් එහෙම ගරින් සිස්තරි ගණ ඇච්චි දක්කාගේ එන් ජීනෙත් ත්‍රිකම් කුර්ආන ගම් ෆාල් නුකුරාශ අලගොන් මෙන්නක මෙහාර ගුණ කුල වේන කුරී සමානුක ජාහිල සමානුක මුස්ලිම් අංගන ගොලන් ගොතේ කියාවා ඒ උළුණු හෙදුම් ගලයන් අලගොන් මෙන් නිකුන්නම් බි ඒ එබෙත් දක්කම් බෙක කිනේ හෙන්ගුණ බලයන් ඔරියාම වෙන නිකු මුස්ලිම් අංගනුනේ කින නිකුන්න අලගොන් මෙන් දිවි රාජ්‍ය කුරී තාරිහ දක් අංගන මච්ච එච්චන ලා නිකුතිම කියනවා දිවි රාජ්‍ය අංගන මච්ච එච්චලා උළුම් බෙන්නෝ ඒ කුරී සමානු ඉබුරු බත්තු තාරිහ ලිව්වා මතියේ වෙස්ටි ලාවලම් බෙන මිහුන් අයිනීම කුරි මිහුන් ක ලිබාහන් ඈබාවරීම දෙන් ලිබාස් ලැබුණ දෙන් දිවිහි රාජ්‍යයේ තාරිඛ දක්වා ෆිල්ම් එක ගමියදු මුස්ලිම් ඔක්තුම් බොරුගාලන්ති මිහුන් ඒගොතන් නිකුම කුරි ගුලම් කාපාලු ගොද්දක්ක වෙජබුණ යබුණ මේ ඩ්‍රාමා එකේ මේ ඒ ජරිමාන උන්ට ඩ්‍රාමාන උන්ට හෙන්කම බුණා උසූලෙ මුන්නා නලබුණ ඒ නූරේ එකංක නුකුරනේ කතක් මේ මෙයා රෝදවිලා මගෙන් ade mujmal ko me isbat qura sifata me nunne tafsil kore mujmal ko me hunne nafi sifatage egotak awamuge beenuma ki isbatuge sifata kurima ege idikolo hunne huriya oni sifatage දාන අලගොන්න මේන සිවෙන් එකලාඟ ඩිබෙර්ග නොවේ කියන එක ඒකේ හසුරුවාන එච්චෙන්න මම ඒකේ ඒක අවම කියන එච්චෙන්න බෑවර බෑවර කොම් කම කොම්ම ගෝහෙ කොම්ම ගෝහෙ කොම්ම ගෝහෙ ඒකෝ මතිවරි වන්තක මේ බුණීම දැන් එයා නෆී කුර හුරිහා එච්ච ඔති ගොස් oti gos දෙනක අනෙක්කුන් හැම එකේ නෆී කුරුන් ඒගේ සාතුක ෆුරිහම කමස්තුන අලගුන් මෙදෙන්නේ එහෙම අල්ලාහ් තාලාගේ සාත් ෆුල එමෙ එකචිකම වගොත් කී කුර්ආනුගේ සිවත ගෙරස මන්හජ කී එහෙම ඉසම් නිමාල හදා සුබ්හානක අල්ලාහ් වබිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතුබු ඉලයික් وجزاكم الله خيرا